අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපේ මොනවා කරත් අපේ සතිය පිහිටවා ගන්න වැඩ පිළිවෙල තමයි ශ්‍රේෂ්ඨ උතුම්ම කර යුතුම දේ සතිය පිහිටවා ගැනීම. නමුත් අපිට මේ බාහිර සමාජයත් එක්ක ගැටෙනකොට විවිධාකාර පින්කම් වලට ආමිත පූජා වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් අපි එවුවා සතියෙන්ම කෙරුවොත් අපි මොන පින්කම කරුවත් අපි සතියෙන් කරනවා නම් අපිට තව ටිකක් සිහිය දියුණු වෙනවා. අනිත් එක අපි යම් කිසි දැන් අපි දන් දෙන්න ඕනේ. දන් දීලා ඒක ඒක සතියම කරලා අපි බුදුරජාණන් වහන්සේ පිළිවෙන් බුදුරජාණන් වහන්සේ පිළිවෙන් තමයි මේ දන් දෙන්නේ කියලා සිහිය පිහිටවගෙන බුද්ධ ගෞරවය ඇතුව සිහියෙන් අපි දම් පිළිල කරගන්නවා දම්පම් පූජා කරනවා. එතකොට ඒකත් ලොකු පිනක් වෙනවා. අනිත් එක ඒ පින මල් පූජා කරන හෝ වෙන යම් කිසි කෙනෙකුට අප උපස්ථාන කරන පින හෝ වේවා. ඒක කුසලයකට හරවා ගන්නේ කොහොමද? ඒක සිහි කරගෙන ගමන් මේ අපි මේ සසර ගමනට කොහොමද ඒක පිටුහල් කරගන්නේ ඒකට සහසම්බන්ධකම් කරගන්නේ කොහොමද කියන එක පුතෝටත් පැහැදිලි කර දෙනවා නම් චිරු දලාගේම දැනගැනීම පිණිස වාගේ අනිකමන්ට නිකමට අහන්නේ මේ විනෙන් කුසලයේ වෙන්කල අඳුර ගන්න එක පිළිබඳව ප්‍රශ්නේ. ඒක එච්චරම අමාරුයි හරියටම සන්තෝෂයෙන් උත්තරයක් මට දෙන්න පුළුවන්. නමුත් ඒක එච්චරම සාර බහුම නැහැ හැමතැනම යෙදෙන්නේ නැහැ. පින සංසාර වටේ ගමන දියුණු කරනවා කුසලයේ සංසාර වටෙන් ගැලවීමට උදව් කරනවා එනිසා මේ සංසාරේ යනකොට තියෙන අපහසුකම නැතිකරන්න ගමන යනවා කොහොම හරි බෙන්ස් කාර් එකක් යන්න ඕන නම් පින් කරාට කමන්නේ නැහැ මේක වටේ කරකිලා වැඩ නැහැ මට මේකෙන් ගැලවිලා යන්න ඕන නම් බින්ගයක් හරලා තියෙනවා අපි ඉන්නේ හිරගේක ඔය හිරගේ වටේ බෙන්ස් කාර් එකකින් ඇවිදවි ඉන්නවට වැඩිය හොඳයි බින්ගෙන් උමකක් හරගෙන පැනලා යන එක. බින්ගේ උමල හරලා පැනගෙන යනකොට මේ බෙන්ස් කාර් වල යන්න බෑ. බින්ගෙන් හැමලා යනකොට බඩ ගාගෙන කුර ගාගෙන යන්තම් ඒකට පේන එකයි තියෙන්නේ. මේ දෙක අතරේ අපේ කට්ටිය හරි කැමැති මේ හිරගේ ඇතුළෙම බෙන්ස් කාර් එක යන අනික් කෙර කාරින්ට වැඩිය මම ලොකුයි කියලා වෙන්න. ඕ බලවල උඹලට බෙන්ස් කාර් නෑ අපිට බෙන්ස් කාර් තියනවා කියලා අර හිර කාරින්ට පෙන්න පෙන්න යන්නේ. ඒත් ඒකෙන් වෙන්න තියෙන මේ හිරගයයි හිරෙයි අගේ කිරීමක් වෙනවා. නමුත් මේකෙන් ගැලවිලා යන්න කටයුතු කරනවා කියන එක කුසලතාවයේ බින්කවල හැරලා කරන්න තියෙන. එතකොට මඩ ගාගෙන කුර ගාගෙන ඔළුව පල්ලෙහාට තියලත් යන්න තියෙනවා හරහට තියලත් යන්න තියෙනවා උඩට තියලත් යන්න තියෙනවා වාහනේ ගියම යන්න බෑ. ඉතින් මේ වගේ ක්‍රම දෙකක් මෙතන තියෙනවා. ඒකෙදී මේ බින්ගේ හරගෙන යන මනුස්සයා Taman බින්ගයක් හරනවා කියන්නේත් නැහැ. යාළුවාට කිව්වොත් ඒත් වස වෙනවා. මොකද එක මට්ට ඕ මේ සංසාරේ මේ මේ හිරගේ මේ කවදාකවත් නැතු ඔළුගේ එක මට ඉන්න හම්බුණා ලොකු දොරවල් තියෙන එකක් වැසෑයින මොරකාර වෙන තැනක් මට ලොකු තැනක් කියලා ඌ හිරගේ යගේ කරගෙන ඉන්නේ ඒසර සනා මේ අක්ෂේ අරගෙන යන්න කිව්වොත් මටත් යන්න හම්බ වෙන්නේ ඒස ඌට ඌ හිරපත් වලට කැමති ආම්බොම්බ හිටපන් පොඩ්ඩක් ඒ ජීවි කට්ටිය අල්ලගෙන මේකේ ගැහුවානේ මම මේ කොළණි විශ්වවිද්‍යාලේ අල්ලලා හිර කරලා හිටියානේ ඉතින් මේ මේ උගත් කොල්ලෝනේ උන්ගේ උන් කරපු දේ මේ ප්‍රදර්ශනය පවත්වන්න ඕනයි කිවලු ප්‍රජා සංවර්ධන අමාත්‍යය කට්ටිය. ඉතින් ඉන්න උපසස්ලත් කැමතිලා හොඳයි. ඊට පස්සේ මේගොල්ලෝ මේ ලෝක ගෝල හදනවා. ඉස්සාර ලෝක ගෝල හදනවා. මොකද බින්ගේ පස් දාන්න දනන්නේ නැහැ. උන් යනස බින්ගයක් හදනවා. පස් දාන්න දනක් නැති නිසා හැම කෙනාම ප්‍රදර්ශනයට ලෝක ගෝල හදලා ලොකු ලොකු වේවා. නැත්තම් පස්සිරියට යනකොට පේනවනේ අල්පස්. එහෙම නැත්තම් කරන්නේ මේ හැන්දෑවට දුවන්න ඕන කියනකොට පිටිනේ වටේ. ඒක හොඳයිනේ. ඉතින් කරන්නේ සාක්කුවට පස් අවුරක් දාගෙන සාක්කුවේ අඩිය පොඩ්ඩක් හිල් කරලා තියෙනවා. දුවනකොට දුවනකොට දුවනකොට ටික ටික ටික ටික වැටෙනවා. වැටෙනකොට පස්සේ ආයෙ ඇවිල්ලා අවුරක් දාගෙන ඉතින් අර පස් ටික ටික තියෙනවා අහුවෙන්නේ නැහැ. ආන්තර කට්ටියට පෙන්ලා ගියාට පස්සේ තමයි දන්නේ ප්‍රදර්ශනේ මොකද්ද කියලා. ඒව කුසලතා. කියලා කරන්නත් බෑ. කරලා කියන්නෙත් නැහැ. පින්කම් කට්ටියට කරලා වැඩක් නැහැ කියන්නේ නැත්තම්. පින්කමට වැඩි අන්ධහැරේ තමයි ඕන කරන්නේ. අන්ධහැරේ තියෙනවා පින්න නැතිව ප්‍රශ්නයක් නැහැ. පත්‍රේ නම දාගන්න තියෙනවා නම් ආපහු. ඉතින් ওই දෙක අතර ওই වෙනස තියෙන හැබැයි ඕක හැම තැනම ওই විදිහට නැහැ. ওই විදිහට සම්පූර්ණ කැපිපෙන වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපි වචනකක් එක්ක ඉන්නකොට අපි පින් කරනවා. නමුත් තනි වෙලා ගැලවෙන්න හදනකොට අපි කුසල් කරනවා. ඉතින් ඒක නිසා කියන්නේ රජුන් සමග රෙඩ් කාපට් එකට යන්නත් දැනගන්න ඕනේ. රටුන් සමග කමතේදී මලු ගෙදර ඉන්න දැනගන්නත් ඕනේ. යෝගාවචරය දෙක බදර ගන්න ඕනේ. ඒ රජුන් එක යන නිසා මම මේ රටුන් එක්ක ඉන්න බෑ කියලා බෑ. මම රටුන් එක්ක ඉන්න කෙනෙක් ඒ නිසා මම රජුර එක්ක යන්න කැමති නැහැ කියන්නත් බෑ. රජුර කතා කරනවා රජුරත් එක්ක රෙඩ් කාපට් එක යනවා රජුර කියන පැත්තකට එන්න මම මැදින් යන්නේ කියලා. එතකම තෙදවත්ව යන්න ඕනේ. රට්ටු එක්ක ඉන්න වෙලාවදී ඔය වීඩියෝ පීලා කො කමතකටලා ඉඳගෙන බුලත් ටිකක් ආගෙන ඒකත් දැනගන්න. ඒ දෙකම දන්නේ නැත්නම් ඉතින් ඒගොල්ලෝ අනු රට්ටුන්ඩ දොස් කිය කියන ඒ කියන්නේ මේ මනස ඇත්තටම 6 4 තේරෙන්නේ නැතිකම තියෙන්නේ විශේෂයෙන් මේ භාවනාව හංගල කරන්න දන්නේ නැතිකම තියෙන්නේ මේ භාවනාව ඔටුනක් කරගෙන කෑ ගියා බණ්ඩ හදනවා මම භාවනාකාරයෙක් කියලා ඉතින් ඉතින් අර මේසු කෝලිතං කරන නැද්ද මේක භාවනා නොකරපු කාලේ ඔයිට වෙඩි හොඳයි දැන් පිස්සු ඇත්තම තමයි ඇත්තම තමයි භාවනා නොකරපු කාලේ සාමාන්‍ය ක්‍රමයට ජීවත් වෙනවා. අපි ওই බැච් එකේ ගියා කිච්චිරි කිච්චිරි කියනවා අම්මා අම්මා යනවලු එතන මේ කොහෙද? කොළොන්නාවේ පන්සලට ওই දවසට යනවා. මං අපි ඒතකොට බුද්ධ ආගමෙත් නෙවෙයි පිස්සු කෙල කෙල ඉන්න කාලේ. ඉතින් ඒව මං කො මොකටද මං පන්සලට යන්නේ මොනවද කරන්නේ කියලා. අම්මා කියලා මෛත්‍රී භාවනාව කරනවා. ඉතින් මං මොකද මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ? ඔබ දන්නේ කොහොමද මෛත්‍රී කරනවා නෑ පන්සල් නොගිය දවසට ගෙදර එනකොට සන්තෝෂෙන් එනවලු පන්සල් කියලා මෛත්‍රී කරලා ගෙදර එනකොට කෑ ගහගෙන බැනගෙන ඉරේදාට දනලු අම්මා මෛත්‍රී භාවනාව කරලා තියෙනවා හරිනේ කතා මෛත්‍රී භාවනා කරන්න ගියාම අං එනවා සංකට්‍ය වෙන්නේ නිකම් මේ කිසිම දෙයක් භාවනා කරන්නේ නැති නිකම් මේ පුතුජණය අපි එහෙම නෙවෙයි මහේ සාක්‍ය සාක්‍ය මොකක්ද කියන්නේ මේ ආර්ය ශාවකයෝ ඉතින් අනික් කට්ටිය දිහා බලන්නේ නිකන් බොහොම පහත් කරලා. ඉතින් ඒ මනස නිකම්ම පිටේ පියාට්ටෙක් වෙනවා. එයා කුසලතාවය කියන්නේ කිසිම විදිහකට තමන්ගේ ගුණයක් පෙන්වන්න යන්න එපා. ගුණ ඔක්කොම වඩන්න ඇතුළට දාගන්න. කොත්තනක හරි ගුණ පෙන්වන්න පටන් අරගත්තොත් ඉස්සා වගේ තමයි කවදාකවත් ඒ මනසට ඒක සංස්කෘතේ කියනවා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියන්නේ. ගුණය ගුණවතා ළඟට ගියාම තමයි සුගුණයක් වෙන්නේ. ගුණේ නුගුණවතා බලන්න ගියා ළඟට ගියාම ඌට ඒක දරා ගන්න බැරුව යනවා. කටුසයි කරේ රත්තරම් බැඳා වගේ වෙනවා. ඒ නිසා ಗುಣ වඩනකොට ඒක දරා ගන්න පුළුවන් ಗುಣ ශරීරයක් තියෙනවා කියන එක ඒක දී ඇති සාධකයක්. මලකටයි මලක් කමුනනකොට මල් මාලයටයි ලස්සන වෙන්නේ. මණිකටයි මණිකක් ලං කරනකොට ලස්සන වෙන්නේ. පත්තු කරව පහනට තව පත්තු කරව පහනක් බව ලස්සන වෙන්නේ. ඉතින් ඒ වගේ මේ බුදුහාමුදුරන්ගේ වැඩ පිළිලේ සතිය කුසලතාවේ හැම වෙලාවෙම ඇතුළට ගුණ වඩා ගන්න මිසක් කාටවත් අnder පාණ්ඩ යන්නේ නැහැ, කියා පාණ්ඩ යන්නේ නැහැ. අnder පාණ කට්ටියත් එක්ක ගැටුමකුත් නැහැ. ඒ නිසා ඒ දේ ගවල් දොරවල ඉන්නකොට කරන්න පුළුවන් බවට මම අවුරුදු 8ක් කරලා බලලා තියෙනවා. හැබැයි මම තනිකඩ ඒක නිසා මට ඒ ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් බැඳගත්තයි කියලා ඔක කර උඩ තියාගෙන ඉන්න ඕනේ නෑනේ බැඳගත්තත් තනිකඩ එක් වගේ වැඩ කරන එකයි තියෙන්නේ භාවනා කරාට අඟවන්න එපා කාටවත්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුරි ආවම මේ මේ මිනිස්සයා හොඳට බොන මිනිස්සෙක් එහෙම නැත්නම් ඔය මොනවා හරි පිසුකින් මැචියාව කොත්තම ජීවත් වෙනකම් මොනවා හරි ගන්න බොණ්ඩවත් ඕන නැත්නම් වැඩන්නේ කොතෝ ඕ ඕ ඕ ඒකේම තමයි නැත්නම් ඒක කරන්නේ නැහැ නේ ඉතින් හරි ඔයා බොන්න නැද නෑ මම හැන්ද වෙලා බොන්නම් දැන් බෑ නැත්නම් වතුර ටික බීලා ඉන්න මම පස්සේ බොන්නම් කියලා බොන්නයි කියන්නේ යන්නේ. බොන්නයි කියපු ගමන් අර වගේ ඔළුවේ හරි වක් කරනවා. දැන් බොන්නම් එන්නම් හැන්දෑ වෙලා බොනවා. දැන් මේ වතුර ටික බීලා ඉන්නේ. ඒක කුසලෙයි. ඒ ඒක මන් දන්නේ මට මම ඒක මට කියලා දෙන්න උත්සාහ කරපුවා කිසිම කෙනෙක් තේරුම් ගන්න නැහැ. මාව තේරුම් අරගෙනත් නැහැ. කියන්න හදන මනසට තේරෙන්නේ නැහැ. මට තේරෙනවා ඊට වඩා බුදුහාමුදුරුවෝ මෙහෙම කරලා තියෙනවා කියලා කිව්වහම මමත් බෙල්ල බුදුහාමුදුරුවෝත් බෙල්ල ඒ මනුස්සයත් බෙල්ල මගේ ඒවා කියන්න ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ගහලෙලවයි මට ඒ ගැළවිච්චව දන්නේ නැත්නම් හරිම අමාරුයි ඒ ඒ ඒ ලෙඩේ තියෙන බෞද්ධයන්ට විතරයි ඒක හොඳට මතක තියාගන්න. කතෝලික මිනිස්සුත් මේ ආගමට આવොත් ওই ප්‍රශ්න කවදාවත් නැහැ. මුස්ලිම් මිනිස්සුත් මේකට આવොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මිනිස්සුනේ ධර්මය වහන මිනිස්සු යනවා ඒ පාර දිගේ. අපේ කට්ටිය තමයි කුසලයයි පිනයි පටලවාගෙන පටලවාගෙන අපහ පාඩුව තමයි තියෙන්නේ. හරිම අමාරුයි ඒක බේරුම් කරගන්න එක. ඒ නිසා මේ සතියට ගියාම සතිය පිනගෙන සලකන්න. සතිය සලකන්නේ කුසලයේ විතරයි. මම ওই දෙන අර්ථකථනය හැටියට.